සාකච්ඡාව යන අතර වාරයේදී ඉතුරු වෙන ප්‍රශ්න නැත්නම් හිතනවන ධර්ම මාතෘකා සාකච්ඡාව නාමයෙන් ඒවා ඉදිරිපත් කරන්න. ඒ අතර වාරයේදී මේ ලිඛිත ප්‍රශ්න උන්ට ප්‍රශ්න ඉදිරිපත් කරනවා සාකච්ඡාව පටන් ගන්න නම් බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඊට ගොඩක් කලබල වේලාවක වහනා කළ යුත්තේ කෙසේද? සෝවාන් මාර්ගයට පිවිසීමේ ඉතාමත්ම ඕනෑකම තිබෙන බැවින් ඒක ආරක්ෂා කර ගැනීමට ඉතාම අවශ්‍ය වී ඇත. යහපත් ඊට අපගේ යහපත උදෙසා මේ ගැන දේශනා කරන සේක්වා වාසේ නිවන්සුව මේ ජීවිතයේදීම ලැබේවා කියලා. ඉතින් මේක මේ හිත ගොඩක් කලබල වෙලා භාවනා කළ යුත්තේ කෙසේද කියන ප්‍රශ්නට අපිට යන්න තියෙන්නේ. අපි තේරුම් අරගන්න ඕනේ මේ භාවනා කියන එක ප්‍රයෝජනෙ වෙන්නේ හිත කලබල වෙච්ච වෙලාවට තමයි ගොඩක්. නමුත් හිත කලබල වෙච්ච වෙලාවේ භාවනා පටන් ගන්නවක්වත් නැත්නම් භාවනා පුහුණු කරන්නවත් බෑ. ඒක නිසා මෙතන තියෙන නිකන් ප්‍රතිරාජ්‍යවාදී පාලන ක්‍රමයක් මේ භාවනා කියන්නේ. කලකකට තියාගෙන හිටපු කට්ටිය දෙනවා. ඒක නැති වුණොත් ඒක නෑයි කියලා කරදර නේන ගැතියකුත් නෑ කරදර වල කිසි වෙනසක් නෑ. නමුත් අර කලින් පුහුණු කරන්නේ නැතුව හිටපු එකනා කරදරේ එහෙමයි භාවනා කරපු මනසෙන්ක දරා ගන්න බැරි නිසා කරදර දෙකට වාදින වෙනවා. කලින් මේ ජීවිතය කියන්නේ මේ කරදර සයිඩ්යක් කියලා භාවනා කරපු කෙනෙක් නම් හිත ඒකට සූදානම් වීම නිසා නැත්නම් බලාපොරොත්තු වෙන නිසා ඒ කරදරේ හරහා යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනාව සතිපට්ඨාන වගේ දන මතක් කරනකොට කියනවා මේ මේ භාවනාවට මේ කරදර එනකන් හෝ වෙලා වෙනකම් බලන් ඉන්න එපා. හැකි තාක් ඉක්මනට මේ කුසලතාවේ Taman තුල වඩ아가න තියාගන්න තියාගෙන හිටියොත් එන කරදර වලට මුහුණ දීමේ ශක්තියක් තියෙනවා. ඒ වගේම භාවනා කරපු කෙනෙක් හොඳට භාවනා මූල ධර්ම දන්නවනම් මට කරදර නොපැමිණිය යුතුයි කියලා නියමනයකට එන්නේ නැහැ. කරදර වලට එහෙම කිසිම සීමාවක් නැහැ. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක එන්න පුළුවන්. ඒක නිසා භාවනාවක් මේ කලබලයක් ඉදිරියට පත් වුණාට පස්සේ අපිට ඉතින් අර ඉස්ලාම් දර කම්මසකතා ඥාන සමාධිත්‍ය ගැන කතා කරපු වෙලාවේදී අපිට කියන්න පුළුවන් ඒ කරදරයට හේතු හොයාගෙන යනකොට Taman ඒකට අදාළ නැති නැත්නම් මේ අසාධාරණ එහෙම නැත්නම් හිතාගන්න බැරි දෙයක් නම් ඉතින් අපිට හිතාගන්න පුළුවන් මේක කර්මානුරූප වෙන දෙයක්. ඒ නිසා මේ කර්මානුරූපෝ දැන් එදා කරපු කර්මයක දැන් විපාක වාරයක් ඇවිල්ලා තිනවා. ඒ විපාක වාරය ආපුවාම කයත් හිතත් වචනයත් ඔක්කොම ඇවිස්සෙන ගතිය තමයි එන්නේ. ඒකොට ඒ වගේ මේ හික්මිච්ච ගතිය ශීලාචාර ගතිය මොකක්වත් නැතුව ඇවිස්සෙනවා. ඒකට කම්මසගත ඥාන සම්මාදිටිය දාන්න කෙනෙක්ට නම් උදාහරණයකට ගන්න පුළුවන් දැන් ඒ පරණ කරපු තමන් ඉස්සර කරපු දෙයක දැන් මේ විපාක වාරයක් ඇවිල්ලා තියෙන කර්ම නියාමයේ අනුව දැන් අපිට එකයි කරන්න තියෙන්නේ මේක දැනගෙන මේ අවස්ථාවේ කර්ම නොකර සිටීම නැති හැකියාව බලන එකයි තියෙන්නේ. හිත අවිස්සනාට පස්සේ වචන අවිස්සනාට පස්සේ කය අවිස්සනාට පස්සේ අපි මොනවා කරයිද දන්නේ ඒ කරන දේ අනිවාර්යයෙන්ම මේට වැඩිය ලොකු කර්මයක් මතට බිහි කරනවා. මොකද එදා කරපු කර්ම වලට වඩා දැන් හිත ඇවිස්සලා තියෙන්නේ. ඇවිසිච්ච වෙලාවදී අපි කරන දේ කිසිම පාලනයක් නැහැ. අන්නේ වෙලාවේදී කල්පනා කරගන්න ඕනේ වෙච්ච දේ කර්ම විපාකයක් ඇවිල්ලා තියෙනවා මේ විපාකයේ මතින් අලුතෙන් කර්ම රැස් නොකිරීම සඳහා මම මොන විදිහේ ඉක්මීමක් කරන්න ඕනද කියලා. ඉතින් ඒ වෙලාවට මේ කම්මසගතා ඥාන සම්මාදිතෙන් පොඩි මේ උදව්වක් කරනවා ඒ කර්මයක් කෙරුවට පස්සේ ඒක ඵල නොදෙන තැනක් මේ ලෝකෙ කොහොක්වත් නැහැ. මොනම ක්‍රමයකටවත් ඒක වළක්වන්න බෑ. ඒ ඵල දුන්නට පස්සේ පාලනයෙන් ගිලිහීම තමයි අපිට සිද්ධ වෙන්නේ. මටත් මෙහෙම වෙනවද? ඇයි මට මෙහෙම වෙන්නේ? ආදි වශයෙන් මේ අර තමන්ගේ ගුණ මෙච්චර තියෙද්දි මේ මොකද වෙන්නේ කියලා බලාපොරොත්තු සුන්විච්ච ගතියක් එනවා. මෙන්න මේ බලාපොරොත්තු සුන්විච්ච ගතියේදී ක්‍රියා කරන්න ගත්තොත් කායික වාචික මානසික අනිවාර්යයෙන්ම හානි කරයි. ඒක මේ සාමාන්‍ය වෙලාවට වැඩිය අනිවාර්යයෙන්ම හානි කරයි මොකද පාලනයෙන් ගිහිලා තියෙන. අන්න ඒ වෙලාවේදී යමක් නොකර යමක් නොකිය යමක් නොසිතා සිටීමේ හැකියාව තමයි යෝගාවචරය විසින් පුහුණු කළ යුත්තේ. ඒක නැතුව මොනවා කරත් මේ දේ මේ දැන් ගෙවන කර්මයට වැඩිය ලොකු කර්මයක් ලොකු විපාකයක් ඇති කරන කර්ම බීජ රස වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය කියලා කියන්නේ කර්මයක් වෙන බව දැනගත්තට පස්සේ ඒ මතින් කර්ම රැස් නොකිරීමට අදිෂ්ඨාන කරගත්ත කෙනෙක්. යෝගාචර නොවන කෙනා එකට එක කරනවා ප්‍රතික්‍රියා කරනවා. කරනකොට එන අපි ආයත් මේ ගැප් ගන්න නැ කර්ම ප්‍රදේශෙ මොච්චරද කියන්න බෑ. ඒතර හිතා ගන්න බැරි වෙනවා ඒ වගේ විපාක කොහොමද එන්නේ කියලා. ඒක නිසා මේ වගේ වෙලාවක ඇස්සත්තේ නමුත් අන්දේකුසේ හිටින්නක්, කන් ඇත්තේ නමුත් බීරකුලේ හිටින්නක්, හොඳට ඥානෙ මේ සිද්ධිය අත ගන්න දැනුම තියුණත් මූඩේ මොගේක් වගේ ගත කරන්නත් යමක් වා කටපාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන්කම තිබුණට මොනවා කරගන්න බැරි කොන්දේ අමාරු කාර්යයක් විදියට වැඩ කරලා බැරිම නම් මලමිණියක්සේ ඉඳලා මේ රැල්ලට අහු වෙන්නේ නැතුව බේරෙන්නේ කියන්නේ. ඒක තමයි දෙන්න තියෙන කරදරයක් වුණාට පස්සේ තියෙන උපදේශය. මොකද ඒකේ කරදර වෙලාවට එහෙම හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. කරදර එනකොට පොඩි පොඩි කරදර එනකොට මෙහෙම පුරුදු කරගෙන හිටියොත් අපිට පුළුවන් මේ ලොකු කරදරෙකින් නොසලී සිටීමේ හැකියාව. මේ අහුවෙන්නේ නැතුව ඇඟිලි ගහන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව බලන එක තමයි මිනිස්සෙකේ තියෙන මේ ශිෂ්ටාචාරයේ ඉහළම අන්තිම පුහුණු කරපු අන්තිම දක්ෂ ශිෂ්ට මනුස්සයා කරන්නේ ඒක තමයි ඒ වෙලාවට බීරෙක් වගේ ගොළුෙක් වගේ කොන්දපන් නැති මිනිහෙක් වගේ මලමිණියක්සේ ඒ රැල්ලේ යන්න හරිනවා මොකද ඒ වෙලාවේ යටපය දැම්මොත් කොහාට යයිද කියලා කියන්නේ ඉතින් ඒ නිසා ඒක මම කලින් කිව්වේ ඒකයි ඒක මේ කලබල වෙලාදී පුහුණු කළ හැක්කක් නෙමෙයි. කල්ලාතෝ පුහුණු කරන එකයි කියන්නේ මේක ශාසනය සඳහන් වෙන්නේ අශ්ලෝක ධර්මයේ කම්පාණුමක් විතර ඒ නිසා මංගල සූත්‍රය ගත්තාම මංගල කාරණා 32ක් සඳහන් කරලා තියෙනවා. තපෝජ භ්‍රමචර්යාච අරිය සත්‍යාන දර්ශනං නිපාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්‍රා මේක තමයි සාමාන්‍යයෙන් අන්තිමික වෙන්නේ. ඔහොත් ඊට පස්සේ ගාතාව කියනවා පුත්තස ලෝක ධම්මේ චිත්තං යසන සම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තව. ඒ නිසා නිවන් දැක්කට පස්සේ සම්පූර්ණ නිවන් දැක්කට පස්සේ මේකට වෙනම පුහු කරන්න. නිවන් දැක්කට පස්සේ පුහු කරන්න වෙනවා. නිවන් දැක්කත් කර්මඵල දෙනවා. අපේ තානේ නෙව නෙවෙයි. දන් දීපු නිසා පිළිචින නිසා අපිට කර්මඵල දෙය යුතු නැහැ. අපිට සියල්ලම හොඳ පැත්ත ලැබෙන්නේ. ඊට පස්සේ සීල් රැක්කොත් අපි හිතනවා කොහොමඩක්වත් අප කරා චිත්ත පීඩා නොආයුතුයි කියලා. ඊට පස්සේ භාවනාව හරිය ගියොත් සමත වශයෙන් ඊටත් ඉහළ දැනක හිතනවා. විපස්සනා වුණාට පස්සේ හිතනවා දැන් නම් කරදර ඉවරයි කියලා. නිවන් දැක්කට පස්සේ හිතනවා දැන් මට කරදර වලට ඉජු ඉජු කියලා කතා කරන්න පුළුවන් කියලා. අනේ කරදර වල කිසිම දෙයකට අහුකම් දෙවන්නේ නැහැ බුදුහාමුදුරන්ටත් ඒක. ඒ නිසා නිවන් දැක්කට පස්සේ පොහුණුවක් යනවා. කරදර එnde එnde එnde එnde පුත්තස්ස ලෝක ධම්මේ හේ චිත්තං යසන කප්පති. අශෝකං විරජං කේමං ඒතම් මංගලමුතේ ඒතම අන්තිම මංගලේ. නිවන් දකින්න එක ඊට පොඩ්ඩක් ඉස්සරහින් තියෙනවා. නිවන් දැක්කට පස්සේ පුහුණුවක් ගන්න වෙනවා. මේ දේවල් මා සඳහායන එකක් නෙවෙයි. මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා ඒකට ඉන්නේ රැල්ල එහෙමම යන්න දෙන්න. මේකට ඇඟිලි ගැහුවොත් කර්මඵල දීමත් භාගයට අද අඩල් වෙනවා. අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒක නිසා එන්නේ එන්නේ අර නිින්දට පයින් පළඟැට්ටා වගේ පළඟැට්ට නිින්දට පයින්කොට පළවෙනි දෙවෙනි සැරේදී උගේ අණ්ඩක් කට්ටක් පිච්චෙනවා. මොකද ඉතුරු වෙච්ච අණ්ඩෙන් ඉතුරු වෙච්ච කට්ටේ ඕක කරන්නේ ආයෙත් අර ගින්නකට පයි. බලයින කරපේනවා මේක අණ්ඩක් පිච්චුණාද? එක කට්ටක් පිච්චලා මේ පුරුතු ගත එද්දි නැවත නැවත පයි. ඒ නිසා මේ කර්මය අනුව වැඩ කරන කර්මයට යට වෙන පුත්‍රියදියා සර්වචනාංශයේ උදාන පාළියේ සඳහන් කරලා තියෙනවා. කෙටි ජීවිත ඇති මෝඩකම නිසා තවත් කින්නට බැලලා ඊටත් වැඩි කෙටි ජීවිත ලබා ගන්න සත්තු වගේ කියලා කියනවා මේ මේ කර්ම වේද දන්නේ නැතුව ඒවට මේ ඇඟිලි ගහන්න යන කට්ටිය. ඒවට සැලෙන කට්ටිය. නමුත් ඒක නිසා උන්වහන්සේ කියනවා මේක මෙතෙන් ආවට පස්සේ මොකද කරන්නේ? ඒ සැලීම කම්පණය නිසා හැමදේටම අසදාන ගතියක් එනවා. නමුත් භාවනා කරන්නේ මෙන්න මේ අස්ලෝක ධර්මයේ කම්පණ වීම තමයි භාවනාව කෙරුවට පස්සේ හම්බ වෙන පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රී එක. සාමාන්‍ය අන්ඩර් ග්‍රැජුවේට් කියලා කියන්නේ භාවනාව. භාවනා කියන්නේ නිවන. ඊට පස්සේ post graduate training එකක් තියෙනවා. ඊට පස්සේ තමයි පුළුවන් වෙන්නේ මේ මුදලේ ඉන්න ඒක නිසා රතන සූත්‍රයේ සඳහන් වෙනවා සෝවාන් වුණාට පස්සේ යම් කිංච කම්මං කරෝති පාවකං කායේන වාචා උදචේත සාවා අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය අබබ්බතාවිත පසද්ද උත්තානි සෝවාන් වුණාට පස්සේ කායික වාචික මානසික කර්ම රැස් වෙනවා යම් කිංච කම්මං කරෝති පාවකං පාප කර්ම රැස් වෙනවා කායේන වාචා උද්දම උද්දචේතසාව. කයින් වචයෙන් මනසේ. නමුත් මේ පුද්ගලයා ඊටසේ කොහොම කරනවා? ඒ වෙච්ච පාපේ උච්චාරණය කරනවා. පාප උච්චාරණය කරන ගුණෝතේ කරන්න ගිහිල්ලා මම හිතානේ කියේ නෑ සතෙක් මරන්න නමුත් නැති මැරුණා. එනි මට ඒක කාටද කියන්න ඕන කමක් තියෙනවා. මම හිතින් මම අනුන්ගේ දෙයක් ගන්න හිතුවේ නෑ. නමුත් අකරතු වෙනක මම මෙතන තිබ්බා. ඒ නිසා ඒ බුද්ධිලර සැකයක් උපදවන දැන හොරකමට වැටෙනවා දන්නේ කියලා පාපෝච්චාරණය කරනවා. පෘථග්ජනය කරන එක හංගන්න හදන එක නිවන් ලැබුව එකන ඉක්මනටම ගිහිල්ලා ගුණවතෙක් ඉදිරියට ප්‍රකාශ කරනවා. ඒකෙන් තේරෙනවා නිවන් ලැබුවාට පස්සේ පුහුණුවක් ඒ පුහුණුව ලබනද අනාගත බුද්ධලයන්ට ඒ ඒ ඒ පුහුණු මැදයන්ට ගන්නෙ නැහැ. පුහුණු මැදයන්ට යන්න සමාජිකත්වයේ තමයි ආර්ය භාවයේ මොකද ආර්ය භාවය ලැබුණා කියලා පදම හම්බෙලා නැහැ. සීසන් වෙලා නැහැ. ඊට පස්සේ සීසනින් යනවා. ඒ පදම එන්නෙම ඔය Taman නොහිතන නුපුරුදු ආකාරයෙන් ෂොක්ස් එන්න පටන් ගන්නවා. කම්පන චංචල එන්න පටන් අර ගන්නවා. ඉතින් අර ගිහි ගතිය මේ පෘථග්ජන ගතියට වඩා සැලෙනවා. අන්තිමට තේරෙන පටන් අර ගන්නවා භාවනා කරපේ කරන මම නොසැලී ඉන්න ගතිය තියෙනවා. ඒක බේන්නේ නිකන් හිතප්පකුවක් ටිකක් වගේ. ඒක බේන්නේ නිකන් මේ අනුන් ගැන කැක්කමක් නැති එකක් වගේ. එහෙනම් දැන් ඉංග්‍රීසි ඉගෙන කැලස් වගේ කියලා. ඒක නෙවෙයි ඒක එන්ඩෝමන්ට් එක. ඒක තමයි හැකියාවක්. ඔක්කොමලා සරුණට මට නොසැලී ඉන්න පුළුවන්. අනේ එදාට තේරෙනවා දුක් අපකර ආවට ඒව අප හොයාගෙන අප එකක් නෙවෙයි. මේවා අපි බෙදාගෙන වළඳයි. මේවා ඇදගෙන නානි. ඉතින් ඒ නිසා ඒකට මොකද කරන්නේ? නිවන් ලැබුවේ කන දන්නවා කැමති නම් බෙදාන වළඳන්න පුළුවන්. ඒත් ඒ වළඳන්නේ දැනගෙන ඉන්න නැත්නම් නොවළඳ නිකන් ඉන්නවා. මොකද කියන්නේ එහෙම දෙයක් නැහැ. එයා හිතන්නේ මේක මං හරමයි ආවේ ඉතින් මම මේකට සැලෙන්න ඕනේ නිකටල් එච්චන් තැවෙන්න ඕනේ ඒක නැත්තම් ඒ කැක්කමක් නැහැ කියලා මේ දුකක් ආවම ඒක අනා ගන්න ගා ගන්න හැමදාම භාවනා කරනකොට එහෙම නොකරත් ඉන්න පුළුවන් කුංච අවස්ථාවක් ලබා දෙනවා ඉතින් ඒක නිසා මේ භාවනා කරපු පිරිසක් එක්ක ඉන්නකොට කල්යාණ මිත්‍ර පිරිසක් එක්ක ඇතු වෙනකොට ඒ පිරිස කලබලකදී වැඩ කරන හැටි භාවනා නොකලත් අභ්‍යාසයක් විදිහට දැක් ගන්න ඕනේ. ඒ තේරෙනවා මේගොල්ලෝ වැඩ කරන්නේ වෙනම ඉක්ලිබ්‍රියම් එක වෙනම සමතුලිතතාවයක අපිට ඒක ළඟා කරන්න නැති නිසා අපිට අත්දකින්න බෑ. නමුත් මේක මේ දෙයක් ලෝකේ හැකියාවක් තියෙනවා කියන්නේ. නොසලී සිටීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට සුදුසුකම් තමයි අපි මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන් කරන්නේ. ඒ නිසා කෙටියට මතක් කරලා කියනවා නම් තියෙන්නේ මේ කර්මයක් ගෙවෙන බව තේරෙනවා නම් කරුණාට ලේ මතින් අලුත් කර්ම රැස් කරන්න එපා. ඕන තරම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවේදී සත්වපාවස්ථා කරනවා කියන එක ඉස්සරහට කියන්නේ කුසලස් උපසම්පදා කියන එක පතර ගන්න. අසේවනාච බාලන කියන එක ඉස්සරහින් කියන්නේ පණිතානන්ත සේවනා කියන එක පතර ගන්න. ඒ නිසා ඒ වෙලාවට අකුසල් වලින් වැළකීම විතරයි කළ යුත්තේ. කුසල් කරන්න, පඬිතකම් කරන්න, අනුක අනුට අනුකම්පා කරන්න හදිසි වගේ එක ඕන නැති ගන්ධබා කොන්තර තුළු වෙලා ගන්නවා. ඒසර වෙන්නේ තවත් තමයි වෙන්නේ. ඒක තමන් අරසයනිකයි තියෙන්නේ. ඒ වගේම මෝඩ අපණ්ඩිත අසත්පුරුෂයන්ගෙන් වෙන්වියෝ මිසක්ක ඒ වෙලාවේ සත්පුරුෂ වෙන්න හදන්නත් එපා සත්පුරුෂ හොයන්න යන්නත් එපා සත්පුරුෂ වෙන්න හදනවා කියලා කියන්නේ අනුන්ගේ මව කොන්තරත් එක තමන් අසං කරන එක මේ නොකර සිටීමේ හැකියාවක් නොකර සිටීමේ අවශ්‍යතාවයක් නොකර සිටීමේ මේ ලයිසන් එකක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. අපි හිතන ඒක මේ කැක්කමක් නැතිකමක් කියලා. හැඟීමක් නැතිකමක් කියලා ඒ නිසා අර අර ගින්න ගින්න වෙච්ච එකට ඇඟිල්ල දාන එක තමයි අපි කරන්නේ. ඉතින් මේකෙදී මහා කරුණාව ඉස්සර කරන්න ගියොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. මහා ප්‍රඥාවෙන් කල්පනා කරොත් කරුණාට පොඩ්ඩක් පැන්සල් කියලා දීලා පැත්තක තියලා ප්‍රඥාවෙන් වැඩ කරගන්න පුළුවන්. එතකොට හැබැයි මේ දෙන්නෙකුට අදාළ නැහැ මේ ධර්මය. එක බුද්ධිලෙකුට තමන් වශයෙන් විතරයි අදාළ. ඒ මොහොතේ විතරයි අදාළ. එතෙන්ද විතරයි අදාළ. දීගාමෝතර මේක වළංගුත් නැහැ. මේ මූල ධර්ම නම් එකයි. ඇවිසිච්ච හිතෙන් තීන්දුව කරන්න යන්න එපා. කලබල වෙච්ච වෙලාවක වරදී මාළු බාන්න යන්න එපා. අමාරු වැඩේ. ඒක නාම රූප වෙන්කර හඳුනා ගැනීම සඳහා උදාහරණ කීපයක් පැහැදිලි කරන්න. මේ ඊයේ පෙරේදා දෙකේම මේ මාතෘකාව අවසන් තියෙන්නේ මේ මහසි භාවනා ක්‍රමය මේක බොහොම මේ සක්‍රිය වූත් ලස්සන ක්‍රමයකට විස්තර කරනවා අරමුණක් මෙනෙහි කරන්න කියලා කියන එක නිතරම කියනවා භාවනා කීකරු කරගන්න භාවනාව ගොනු කරගන්න නිතරම අරමුණ මෙනෙහි කිරීම කරන්න කියලා. ඇතුල් වෙනකොට හුස්ම ඇතුල් වෙනවා. පිට වෙනකොට පිට වෙනවා. වම තිනකොට වම, දකුණ තිනකොට දකුණ ආදි වශයෙන් කරන කරන දේ නම් කිරීමක් කරන්න කියනවා. මෙනෙහි කරන්න කියලා කියනවා. එතකොට අපි එන්නේ විදිහට මෙනෙහි කරමින් ඇවිදින සක්මන් කරන වෙලාව දැක්කොත් අපි දකුණු කකුල පොළොවට තැබීමේදී දැනෙන තද ගතිය එහෙම නැත්නම් ඒකේ තියෙන කකුල පැටලිය වදිනවද කොනකින් වදිනවද කොනකට වෙලා පැතිරෙනවද සීතලද උණුසුමද ආදී වශයෙන් ඒ දැනෙන කොටස් අපි කියනවා රූප ධර්ම කියලා ඒවා මහා හතරම ආදාසුගේ ලක්ෂණ. ඒ බව මෙනෙහි කිරීම නම් ධර්ම. ඒකට වම කියනකොට ඒ දැනීමත් එක්ක මෙනෙහි කිරීමත් යනවනම් මෙනෙහි කිරීම එකක් දැනීම එකක්. මෙනෙහි කිරීමෙන් කරන්නේ මෙනෙහි කරන හිත භාවනා හිත ඒකට යොමු කරවීමක්. ඒ යොමු කරවීම නාම ධර්මයක්. ඒක ඒ වෙලාවේ නාම ධර්මයේ වම තියෙන බව දැනෙන උණුසුම් ගති, කම්පන ගති, චංචල ගති රූප ධර්ම. ඒකම ආස්වාසය කරනකොට ආස්වාසය වාතර ධාරාව ආස්කුල් පුරවාගෙන යන ඇති උණුසුම් ගති, සිසිල් ගති, දීග කොට, පිරිමැදීම ආදී දේවල් රූප ධර්මයි. ඒ බව මේ ආස්වාසේ බව දැන ගැනීම ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි මේක ප්‍රස්වාසයමයි ආස්වාසයමයි කියලා දන්න ගැතිය නාම ධර්ම නැත්නම් ආස්වාස කියලා මෙනෙහි කිරීම නාම ධර්මයි කියන්නේ ඉතින් මේක හොඳට අල්ලා ගැනීම සඳහා කියනවා මේක සැකනම් ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරගෙන යනකොට වෙලාවක හම්බ වෙනවා පුරුද්දට මෙනෙහි කරාට ආස්වාසය කියලා ඇත්තටම සිද්ධ වෙන්නේ ප්‍රස්වාසය පුරුද්දට මෙනෙහි කරන කියාට ප්‍රස්වාසය කියලා ඇත්තටම සිද්ධ වෙන්නේ ආස්වාසය අන්න එතකොට තේරෙනවා මේ නාම රූප දෙක ගැළපිලා නැහැ. අර ගිරවෙක් වගේ පුරුද්දට මෙනෙහි කර කර මෙනෙහි කර ගියාට රූප ධර්ම වෙනම යනවා Taman අර හරියට මේ දෙක සින්ක්‍රොනයිස් වෙලා නැහැ. එකිනෙකට ගැළපිලා නැති වෙනකොට භාවනා කැඩිලා කියලා කියන්නේ. සතිය ගිලිහිලා කියලා කියන්නේ. අප්‍රමාදයි නෙවෙයි ප්‍රමාදයි කියන්නේ. ඒ දෙක එකතු වෙච්ච ගමන් හරියට ආස්වාසය වෙනකොටම ආස්වාසය මෙනෙහි කරනවා ප්‍රස්වාසය වෙනකොටම ප්‍රස්වාසය මෙනෙහි කරනකොට ඒ සීත්‍යයට අදාළ පළු දෙක නාම කොටස රූප කොටස එකිනෙකට මූණ දාලා ඉන්නවා. එතකොට අපි කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්නවා වගේ කියන එකක් කියන්නේ. එහෙම නැත්නම් කියන්න පුළුවන් අරමුණට මූණට මූණ දාලා ඉන්න වෙලාවේ අනිවාර්යයෙන්ම ඒ සංසිද්ධියට අදාළ නාම ධර්ම රූප ධර්ම මූණ ගැහිලා තියෙනවා. හමු වෙලයි තියෙන්නේ. අන්න ඒකට අපි අවදි වෙන්න ඕනේ. දැන් වෙලාවක අපි යමක් කරමින් වෙන දෙයක් කරනවා නම් යමක් කට හිත යොදමින් නැති වෙන දෙයක් කරනවා නම් එතකොට අපි මේ දෙකේ ගැළපුමක් නැහැ. ඒකදී කියන්නේ මේ ක්‍රිටිකල් කන්දේදී මහසෝනයි ජයසේනයි දෙන්න රණ්ඩු කළා. රණ්ඩු කරපුවාම මේ මහසෝන ඔසෝනයි කවුද දෙන්න මට මතක නැහැ දෙන්නේ උන් දෙන්නේ කියලා. රණ්ඩුකොට ඒ දෙන්න රණ්ඩුකොට එක්කෙනෙක් ගහපුවම අනිත් එකයි උඩට පැනලා බෙල්ලක බෙල්ල අට ඉස්බක් උසට ගලවලා ගියා. එනකොට කඳ හිටගෙන හිටියලු කොච්චරද වෙලාව. ඊට පස්සේ ඒ ගහපේ කරනකොට දුක හිතුණා. ඒ කියන්නේ කඳ වැටෙන්නේ නැහැ. ඊට පස්සේ කරපු දේ ළඟේ ඉන්න බෙල්ල වල හිටි බෙල්ල කඩලා ගෙනල්ලා අර කඳ උඩ තිබ්බා. කියනකොට වැරදිලා තියලා තියෙන පිටිපස්ස හරවලා. කඳ ඉස්සරහට වෙල්ල තියෙන පිටිපස්ස. ඉතින් දැන් මේක පණ තියෙනවා මේ අවතාරේ තාම තියෙනවා මේ ටිකල ඉස්සරහට මිනිස්සෙක් කෙනෙකුට වෙල්ල පිටිපස්සම තියෙනවා. ඉතින් දකින දකින එකන පය වෙනවා. ඉතින් අර කඳ ඉස්සරහට ගියාට බෙල්ල පිටපස්ස. සතියෙන් නැතුව අපි වැඩ කරනකොටත් අපිත් මහතෝනේ තමයි. කඳ මෙහෙ බෙල්ල ඒ. වෙන මොකද්ද කල්පනා කරනවා මේ යන්ත්‍රය වැඩ කරනවා. ඉතින් ඒකට මේ නිදර්ශන වශයෙන් පෙන්නනවා අයිසෙක් නිව්ටන් එයාගේ ලැබ් එකේ වැඩ කරන වෙලාවේදී ගොඩක් වෙලා විතර කර ගන්න ඕන නිසා යා කරන්නේ උදේට කෑම ගන්න නැතුව දවල්ට විතරලු කන්නේ ඒක උදේටම කිය ගමන් මේ ගෑස් කෝල් එක පත්තු කරලා විතර දාලා විතර දෙක තම්බු වෙන්න ඇරලා ඒක තැම්බෙන වෙලාව ඒ කාලේ වැඩ කරනවා. ඉතින් මේ සීගියත් පිට පිටර දෙකක් දාලා තැම්බෙන්නලා පස්සේ කියලා බලනකොට පිටර දෙක මේ සොරුළු අත්තරලෝසෝ තැම්බෙනවා. ඒ තරම්ම විද්‍යාඥයි. ඒ තරම්ම හරියට මේ කාලය ඉතුරු කරන්න කරන වැඩ. අපේ ඉතින් කොච්චරද මේ වගේ වැඩ වෙනවා මේ දෙන්නේ කර කරන්නේ. චේතනාව කොහෙද වැඩ කොහෙද? ඉතින් අන්තිමට අපිටම hina යනවා. වෙන කෙනෙක් දැක්කම අර කියන අත්‍තරද්දක් නොසලකිල්ලක් දොස් කියනවා. කවදාද සතියෙන් Tamange වැඩේ මේ නාම රූප දෙක ගැළපෙලා නැති බව දැනගත්තාම මෙතන තන්නේ කරන රූපඩයක් තියෙනවා. තනිකරම විකාරයක් තියෙන්නේ. පයින් කරපු ගෝණික් එක්ක වගේ තමයි වැඩ කරන්නේ. ඇත්තටම මේ වගේ කාර්ය බහුල ජීවිතයක වැඩ කරනකොට අපි තනිකරම රෝබෝ කෙනෙක් තමයි. හදිට වෙලා නැගිට්ටා, දත් නැද්දා, කැම ගහවා, වාහනේට ගියා, ගත්තා, ගියා, රතර කෙරුවා, ඒ වැඩ ටික කෙරුවා, අපව් ආවා, අපව්. ඒ වැඩ ටික දිහා බලනකොට මේකේ කිසිම ජීවයක් නැහැ. කිසිම වෙලාවක නාම රූප දෙක එකතු වෙන්නේ නැහැ. ඒක කරන්නේ කරත් බැඳපු ගොනෙක් බලා දෙනවා. ඒකකල එමස ජීවිතේට ඇඟිලා ඉන්නේ ජීවිතේ හොරගම් කරගන්න જાතියක්. ඉතින් මෙතන ටෙන්ෂන් එක වෙනවා කියන්නේ. නම් වෙලාවක නාම රූප දෙක හරියටම එකතුනොත් කවවම තාකවත් ටෙන්ෂන් එකක් එන්න බෑ. එතන එතන විස්රාමයට පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක මේ දෙක එකලස් කර ගැනීම වෙනද මෙනෙහි කිරීම කරන්න කියනවා. ඇවිදිනකොට ඇවිදිනවා. යනකොට යනවා. කනකොට කනවා. ඒකකොට one thing at a time and that done well කියලා එකයි එක කර කරන්නේ ඒක ඉවර කරලා ඊගායකට යනවා. ඉතින් මේක අපිට කරන්න බැරි නිසා දවසට තියෙන වගකීම් බාහිර වැඩි නිසා දවසේ විනාඩි 15ක් විතර වෙන් කරලා කිසිම වැඩක් කරන්න නැතුව හුස්ම ගැනීම විතරක් කරලා ඒ හුස්මෙදී ඇතුල් වෙනකොට මෙහෙමයි පිට වෙනකොට මෙහෙමයි ඇතුළේනට මෙහෙමයි පිටේට මෙහෙමයි කියලා මෙනෙහි කරමින් කරමින් ගියොත් මේ දෙක එකලස් කරන්න පුළුවන් බව. එකට එක හරියටම මොනට මොන දාන්න පුළුවන් බව දැනගත්තොත් පේනවා එවැනි භාවනාවක් ප්‍රයෝජනට පස්සේ ලොකු සාන්තියක් හිතේ තියෙනවා. අර ටෙන්ෂන් එක බහිනවා. ඊට අතරව සති සමාධි වැඩෙනවා. ඒ වගේම මේ මූල දාන අරමුණ පිළිබඳව වෙනදා නොදැක්ක ගැඹුරක් දකින්න. අර විදිහට අපි කරන්නම් වාලේ කෙරුවට යන්ත්‍රයක් ඔය ඒකට කවදාකවත් කරන වැඩේ ප්‍රේමකුත් නැහැ. ඒ වැඩේ පිළිබඳ විශේෂඥ භාවයක් එන්නේ නැහැ. මොකද ඒකට ද්වේෂින් වැඩේ යනවා. ඒ නිසා මේ දෙක ඈත් වීමක් සිදු වෙනවා. නාම රූප දෙක එකතු වෙච්ච ගමන් ඒ දේ අනස වටින නැති දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒකට කිඳා බැීමක් සිදු වෙන ඇතුළට යනවා. ඒ තමයි සත්‍ය ප්‍රධාන කෘත්‍යය. ඒක සිද්ධ වුණාට පස්සේ ඒ සතිය, අදාගත් සතිය ඕන දෙයකට යොදවන්න එතකොට අර කියන විද්‍යාත්මක ගති ආගමක නැත්තම් ගැඹුරට අමතරව సౌందර්යයක් මතුවෙන ගන්න. ජීවිතයේ මේ ලලිත කලාවක් ඊස්තටික් වැලියු එකක් ඉන්න පටන් ගන්නවා ඒ කරන දේ 100 100ක් කරනවා. ඒක හොඳට දකින්න පුළුවන් බහතෝරන්නේ නැති පොඩි දරුවෙක් දිහා බලනකොට ඒ දරුවා කොච්චර සතුටෙන් ඉන්නවද කියලා කුරුමිනියක් දිහා බලලා ගහක කොළයක් හෙල්ලෙනවා දැකලා සම්පූර්ණ එයා ඉන්නේ 100% මේකේ. ඒක කොච්චර සතුටේ ලනවද කියනවා මේ දරුවා එහෙම ඉන්න දිහා බලන අපට සතුටක් ඇති වෙනවා. මොකක් නැහැ යාගා. යාගා කියන්නේ එක වැඩකට එකයි කරන්නේ ඒකේ ඉන්නවා. සතිය නොවෙන්න පුළුවන්. මේ දෙක කොයින් වෙච්ච ගමන. සිද්ධියයි රූප දක්මේ දීචේ නාම දාන මේකේ තියෙන කඩාවත් බලයේ සංප්‍රේෂණයේ දෝෂයක් නෑ ඇන්ගල් එක නෙවෙයි කෙලින්ම බල රේඛාව කෙලින් යනවා කෙලින් ගියාට පස්සේ තියෙනවා කිසි ටෙන්ෂන් එකක් නෑ ඒක නිසා බොහොම ජීවත් වෙන ගතිය ජීවයක් වෙන්න පටන් ගන්නවා අර විදිහට මේ කරන්නම් වාලේ කරනකොට අනු කිව්වට කරනකොට අපි ළඟ තියෙන හරි ඩ්‍රයිනස් එකක් අපි නිකන් කැඹිරිල්ලක් කරන්නේ අපි නිකන් මොකද්ද මේ කරත් බැඳගත්ත ගොනෙත් බරාදිනා වගේ කරන්න දෙයක් නැතිකමට අදිනවා ඒකත් එතකොට මේ දෙක නාම කර්ම රූප ධර්ම කොයින් වෙලා නැහැ මොනට මොන දෙයක් නැහැ. ඒකට කියන්නේ සම්මුඛ වෙනවා කියන්නේ. සංවිධාන රූප ධර්ම සම්මුඛ වෙනවා. ඉතින් සම්මුඛ වෙන වෙලාවක් ආවට පස්සේ ඒක වෙන්කොට හඳුනා ගන්න හැටි තමයි මේකෙන් අහන්නේ. ඒ රූප ධර්ම කුණුසුමක්, සිසිලසක්, කම්පනයක්, චංචලයක් විදිහට අතර මහ ධාතුන්ගේ ලක්ෂණය වෙන්නේ. මේ රූප කම්පනයේ චංචලයේ වෙන්කොට හඳුනගතිය කුණුසුමේ සිසිල වෙන්කොට හඳුනගතිය කොච්චර වේගින් උණුසුම් සිසිල් සමහරුණත් ඉවෙන් හඳුනා ගැනීමේ ශක්තියට ඒක බාධාවක් නෑ ඒක බැරි කමක් නෑ. ඒ හඳුනා ගන්න ගැටියට නාම ධර්ම කියනවා. ඒ නතර නැතිලට රූප ධර්ම කියනවා. ඇත්තම අමාරුයි දෙක එකට එකට ඇතිවිවි එකට නැති වෙන දෙයක් කියලා අපි ධර්මයේදී මූල ධර්මයක් වශයෙන් උගන්වනවා. ඒ නිසා එකක් එකක් ඉස්සර කරන්න බෑ නමුත් සර්වඥාන්සේ මනෝපොබ්බංගම ධම්මා කියලා පළවෙනි දාඨාවෙන් කියනවා මේකෙන් පූර්වංගම ධර්මයෙන් මනසයි කියලා. අපි දන්නේ කාම ලෝකේ ඉන්නකොට ඉදurang හා සම්බන්ධ වෙන රූප ධර්ම ඉස්සර කරන අපි යන්නේ. මේ ප්‍රවචන්ස කියනවා මේ ලෝකේ ප්‍රමාණ මනුෂ්‍ය ප්‍රමාණ කිරීම කරනවා. ප්‍රමාණ කිරීම කියලා කියන්නේ value judgments. පළවෙනි එක තමයි රූප ප්‍රමාණ. අපි ලෝකේ ලස්සන කෙනාට කැමති. ඒකේ ආය මොනවාක්වත් වෙන දැන ඒ තරම මොන ලෝකේ තුනෙන් දෙකක්ම යන්නේ රූප ප්‍රමාණ කරන්නේ ලස්සන දේ මොන්න ආ දෙකකින් හරි කමන්නේ ගන්නවා. ඒක රූප ප්‍රමාණය ගන්න හදනකොට අපි යන්නේ සර්වඥාන්සේ පෙන්නපු මනෝභූපංගම කතාවෙන් නෙවෙයි යන්නේ. මේ දේවල් අරස් කිරීමේ පෝසත් වෙන්න හදනවා. අපි කියන පොසිබලයිසේෂන් එකට මෙටීරියලිස්ටික් වෙන්න හදනවා. ඒක මේ මේ අපි එක එකනගේ ස්වභාවය නෙවෙයි. මනුස්සයාගේ ස්වභාවය. අනේ ඒ වෙනුවට මනස මූලික ධර්මයක් තමයි ආගම කියලා කියන්නේ. අවබෝධ කිරීමේදී ඉස්සෙල්ලා මනස දැනගෙන රූප වලට යනවද රූප වලට යන මනස දැනගෙන යනවද කියන එක මේ අපි දෙයක් අහනකොට කොයි අත කොයි අතේ වදිනවද කියන ප්‍රශ්නය. අපිට කියන්නේ වම ගිහලා දකුණේ වදිනවද දකුණ ගිහලා වම වදිනවද දන්නේ අපිට අහන දෙක එකතු වෙන නැත්නම් සද්දයක් එන්නේ. ඒ දෙක මෙහෙම වුණොත් සද්ද වෙන්නේ. ඒ දෙක වදිනවා. වදිනකොට සතිය කියන්නේ නාම ධර්මයක්. සතිය කියන්නේ තමයි අපි මේ යාන්ත්‍රයට එළිය වටගන්නේ අන්ධකාරය සිදුවෙන්න එළිය වටගන්නේ ඒක නාම ධර්මයක් තමයි. නමුත් නාම ඉස්සල්ලා වැටෙනවද රූප ඉස්සල්ලා වැටෙනවද කියන්නේ එකක් නම් කියයි. දෙකම එකවර වැටෙන්නේ නැහැ දෙකම එක වෙලා වැටෙන්නේ නැහැ එකවරකට වැටෙන්න එකක්. බොහෝ වාර ගන්න බැලීමෙන් තමයි මෙතන දෙකක් තියෙනවා කියලා වැටෙන්නේ. ඒක ඇත්තටම ඩිඩක්ටිව් නොලෙජ් එකක්. එහෙම නැත්නම් ඒක අනුමාන ඥානයක්. ප්‍රත්‍යක්ෂයට එකවර වැටෙන්නේ එකක්. රූප ධර්ම වැඩෙනවා ගොරෝසු බව උණුසුම් බව ඒක ගොරෝසු බව උණුසුම් බව වෙන් කර ගැනීමේ දැනීම වෙන එකක් බවට නිගා චිත්තක්ෂණ. ඒක නිසා එක සිද්ධියක නාම රූප දෙකක් තියෙනවා කියලා කියන්නේ ඩිඩක්ටිව් නොලෙජ් එකකින්, ෆැෂනල් නොලෙජ් එකකින්, ඉන්ෆරන්ස් එකකින්. ඩිරෙක්ට් නොලෙජ් එක නම් රූප වැටෙනකොට රූප වෙච්චයි නාම වැටෙනකොට නාම විතරයි. මේ නිසා කියනවා සිද්ධියක ප්‍රകൃතිය කවමදාකවත් අපිට දැනගන්න බෑ. අපි දැනගන්නේ දෙක තුනක් එකතු කරලා පුරුද්දලා. කැලි කැලි වෙනම ප්‍රීකාස්ට් එකතු කරලා ගයක් ගන්නවා වගේ වෙන වෙන තැන් වල ගහලා එකතු කරුවාට පස්සේ තමයි ගේ හැදෙන්නේ. මේවා එකක් නාම රූප දෙකම කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැහැ කියන්නේ. ඒ නිසා ඉස්සර වෙන්න ඕන කෝකද කියන ප්‍රශ්නයක් තමයි. නමුත් ඒකට ආගමන රූපේ තමයි මනෝපුප්පංගමයි කියන්නේ. ධර්මයේ දන්නේ නැති මනුස්සයෙකුට දුර තමයි රූප ඉස්සර කරන්නේ. නමුත් සිද්ධිය වලකොට දෙකම එකවර තමයි ඒ කියන්නේ අකුණක් ගන්නට ආලෝකයයි සත්‍යයයි ඡාපයයි එකවර එන්නේ. නමුත් අපිට මේ තුනම එකවර බලන්න බෑ. දකින්නත් දාහන්න බෑ. ඡාපේ දැක්කොත් සද්දේ අහන්න පොඩ්ඩක් වෙලා ගියොත් විතරයි සද්ද අපිට ඇහෙන්නේ. ඒකට ආලෝකය දකින්න බෑ අපිට. ඡාපේ දැක්කොත් ආලෝකේ නැහැ සද්ද නැහැ. සද්ද ඇහුවොත් ඡාපේ පේන්නේ ආලෝකේ පේන්නේ. මොකද ඒවා එක තැන සිද්ධ වෙන්නේ නමුත් අප කරා එනකොට අතරමඟදී වේග වෙනස් වෙනවා. අපේ මනසෙත් නෑ තුනේකට අල්ලගන්න පුළුවන් ගතියක්. උ බොහෝ වෙලා අකුණු ගන්නකොට ගන්නකොට තමයි අපිට ඉන්ෆ්ලේෂන් නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙන්නේ. මේ ඡාපයයි විද්‍යුත් ඡාපයයි ශබ්දයයි ආලෝක එකට ආවට මට අවබෝධ වෙන්නේ කැලේ තුනට තුන පුරුද්දලා තමයි ඡාපය පිළිබඳ අවබෝධ ලබන්නේ. ඒ නිසා ඒ අපි ලබන අවබෝධයේ රීකන්ඩිෂන් එකක්. එහෙම නැත්නම් ඒක ඉන්ෆරෙන්ෂල් කියලා කියනවා අන්වේ ඥානයක් අනුමාන ඥානයක් ඒ අනුමාන ඥානය සතිය වැඩි වෙන්න වැඩි වෙන්න සිද්ධියට කිට්ටු කරනවා සිද්ධිය වෙන්නකොටම අල්ලන්න පුළුවන් ඒක අපි අතර ප්‍රමාව කියලා කියන්නේ සිද්ධිය වෙන තැනයි මෙතන ඇත ලොකු පරාසයක් තියෙනකොට කාලේ සද්ද ගමන් කරන වේගය අපිට it become a matter it matters මේක ලං වීම තමයි කරන්නේ දැන් ඔය ෆිසික්ස් වල ඔය බිග් බෑන් එකට යන්නයි හදන්නේ දැන් ෆිසික්ස් වලින් කියනවා බිග් බෑන් එකකින් අවුරුදු මිලියන් 5ක් පස්සේ ඉන්නේ අපි කියන්නේ. එතෙන්ද ගියා නම් මුළු විශ්වයේම ඇති වෙච්ච මූල ශක්තිය දැක ගන්න පුළුවන්. හැබැයි එතන ඉතින් ඒක අපාය තමයි යන්නේ. තන්නේ කර ගිනි ගුලියකට යන්න හදන්නේ. නමුත් තියරිටිකල් කැල්කියුලේට් කරනවා අපි මෙච්චර පස්සේ ඉඳගෙන අපි දැන් මේ බලන දේවල් මිලියන් 5ක් කන්ඩිෂන් වෙච්ච දේවල්. මුලට ගියා නම් ඒකේ ද්‍රව්‍ය නැහැ. ඒ කියන්නේ ශක්තිය විතරයි තියෙන්නේ. ඒ ශක්තිය ද්‍රව්‍යයක්ද අද්‍රව්‍යයක්ද කියන එක අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යම වීම සහ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යම වීම කියන එකට ගියාම කිසිම කෙනෙකුට උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා නාම රූප බලනකොට අපි ඒක කියනවා තමයි නාම රූප දෙකම බලන්න කියලා. නමුත් මූල ධර්ම අනුකූලව රූප දකින්න මිනිහක් නාම දැනගන්න බෑ නාම ධර්ම මිනිහා රූප දක්ව ගන්න බෑ නමුත් මේ සිද්ධිය දහස්වර කරනකොට තමයි අපි මේක කන්ෆිගරේෂන් එකට ගන්නේ හැඩයකට ගන්නේ ගොඩාක්කල් දැකීම ඒක නිසා ආශේවති භාවේති බහුලී කරවතිය සර්වචන්සේ ක්‍රම වේද වෙන ඉස්ලාම නිකන් ඇසුරු කරලා බලන්න මම මේ කියන විදිහට මෙතන දෙකක් තියෙනවා කියලා. එක වෙලාවට එක මොනතයි වෙන්නේ. ඊගාසට අනෙක් මොනති වෙන්නේ. ඊට පස්සේ භාවනා කරලා බලන්න කියනවා. ඒකම අනුපස්සනා කරන්න කියනවා. ඒකම ආස්වාසයෙන් එන්නරින්ද. ඥාතනා දෙනකොට බලනකොට බලනකොට මේ පැති දෙකක් තිබුණාට එකවරකට එක පැත්තක් වෙනකොට එක්කනාගේ මම මේ පැති දෙක කියලා තේරෙනවා. ඊට පස්සේ ආශීර්වාද භාව බහුලීකරෝති කරන්න කියනවා. නැවත නැවතත් ඒක යොද යොදා ඒක පන්දරේ තියාගන්න කියනවා. මම මේ දැකපු දේ අහපු දේ ඇත්තයි. ඇත්තම තමයි මේක කියලා නැවත නැවත නැවත නැවත සීසන් කරන්න කියනවා. ඒක තමයි ඒක මගේ ශක්තියක් වටපත් වෙන්නේ. එසකම් මේක ණයට ගත්ත ශක්තියක්. බුදුහාමුදුරෝ කියපු නිසා බාරගත්ත සත්‍යයක්. අත්දකින්නකොට ආශේවනීය භාවිතාව බහුලීකත කියන කීපයක් ගන්න. දකින්න රූපයක් දකින්න බව වෙන මෙනෙහි කරන වෙලාවේදී වර එක අපි ඇහැ අත්දකිනවා වර එක වර්ණ රූපය අත්දකිනවා වර එක ඒකට යෙදෙන හිත අත්දකිනවා කවදාකවත් තුනකට අත්දකින්න බැහැ තුන අත්දකින්න අඩු ගන්න චිත්තක්ෂණ තුනක ප්‍රශ්න පුරුද්ද ගත්තට පස්සේ තමයි දැකීම නම් වූ සංසිද්ධිය දකින්න රූපයට මත වෙන එක නෙවෙයි දැකීමක් සිදුවීම කියන එක දකින්න ඒ නිසා ඒක සෑහෙන එකලාසයක් ගොනුවක් මූලධර්ම පිළිගැනීමක් වැරදි රාශියක් කරමින් තමයි අපි අවසානයේ අපිටම සහතික වෙන ප්‍රත්‍යක්ෂ වෙන චිත්තක්ෂණයට ළඟා වෙන්නේ. ඒ නිසා පටන් ගන්නකොට අපි ගොඩක් පිටිපස්සේ ඉන්නේ. නැවත නැවත වෙන්න වෙන්න වෙන්න මේ දෙක අතර ලඟ වෙවි ලඟ වෙවි ලඟ වෙවි දවසක නාම රූප දෙක එකතු වෙච්ච දවසේ අපි කියනකො ධානයකට සම්බන්ධයි කියලා. එහෙම නැත්නම් නාම රූප දෙකේ සංහිඳියාවක් අවව මාර්ගඵල ලැබුවා කියලා. මේ දෙක වෙන් වෙන තාක්කල් අපි තමයි දීක සංසාරයකට කෙලෙස් උපදවනවා. ඉතින් ඒව ගෙවා ගෙව ගෙව අනිකයි තමයි. ආනිනා සිංහලයේ ධර්ම දේශනාවේදී ආරම්භ නාම රූප කඩට ඉස්සතේ නාමයේ කැලල අය නාම රූප විදිහට බලන්නේ ඒක තමයි උදාහරණ ගන්න තියෙන්නේ. ඒකද කියන්නේ නාම රූප දෙක බලන බලන යනකොට යම් කිසි කෙනෙකුට දකින දකින කිසිම දෙයක් මේ දෙකට දාන්න බැරි දෙයක් හම්බෙන්නේ නැතුව යනවා. ඕනම දෙයක් මේ දෙක තියෙන්න එපායි. අත්දැකීමක් වෙන්න නාම රූප වල තියෙනවා. එතකොට එහෙම නාම රූප දෙක බල බල යනකොට මේ නාම සහ රූප මේ සිද්ධියක් ඇති කරන්නේ ඒකේ නාම රූප නිකම්ම ආකාශයෙන් එන දෙයක්ද? ඒකට හේතු සහිතද කියන්නේ. ඒ නාමයට මොකකින්ද මේ නාමය මෙතෙන් එන්නේ ඉස්සලා මොකද්ද ස්වરૂපය? මේ රූපෙ මෙතෙන් එන්නේ ඉස්සලා ස්වභාවය මොකක්ද කියලා? ඒකට හේතු හොයන්න යනවා. ඒකේ හේතු හොයන එක හිතේ ස්වභාවයක් කියනවා. ඒක මේ භාවනාංග පුහුණු කළ එකක් නෙවෙයි යමක් දිහා බොහෝ වෙලා අසුර කරනකොට අසුර කරනකොට අසුර කරනකොට එයා කොයි තැනකින් ආපු කෙනෙක්ද කියලා බලන එක හිතේ ස්වභාවය කියලා කියනවා. ඒ නිසා නාමයක් අපි ආස්වාසයක් ඇති වෙන ආස්වාසය මෙනෙහි කරන හිත නාමයේ වශයෙන් වෙනවා. ආස්වාසය දැන කම්පන චන්තක ඇති රූපයක් වශයෙන් දකිනකොට ඒ රූප ධර්මයේ බලන මොහොතේදී ඉස්සෙල්ලා මොන වගේ තත්යකද තිබුණේ? කොතන ඉඳලාද මේ කම්පන චන්තල බවට ආවේ කියලා බලනකොට ඒකට හේතු වෙලා තියෙන්නේ නාම රූප මැර නෞකාර දෙයක් කෙනෙක් නෙවෙයි. ඊට ඉස්සර තියෙන අද්භූත දෙයකින් නෙවෙයි. භූතයක් වගේ භෞතික භෞතිකත්වයක් නෙවෙයි. ඒ භෞතිකත්වය ඇනලයිස් කරනකොට ඒකෙත් තියෙන එක්ක නාමයක් එක්ක රූපයක්. ඒ නිසා නාම නිසා රූප පහළ වෙන්න පුළුවන්. නාම නිසා නාම පහළ වෙන්න පුළුවන්. රූප නිසා රූප පහළ වෙන්න පුළුවන්. රූප නිසා නාම පහළ වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය භෞතික විද්‍යාවේ කියවම කියන්නේ මේ රූප නිසා නාම නිසා රූප පහළ වීම කියන්නේ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය මැරීම කියන්නේ. ශක්තියකින් වේව් එකකින් පාටිකල් එකක් හැදෙන හැටි. එනර්ජි එකකින් ශක්තියකින් මේ අංශුවක් හැදෙන හැටි. එතකොට එනර්ජි කියලා කියන්නේ නාම ධර්මයේ නාමයේ මණි ඇකිලි හැදී අංශුවක් හැදෙනවා. ඒ අංශුව නැවත ආය ශක්තියක් බවට පත් වෙන්න පුළුවන්. පාටිකල් එක වේව් එකක් වෙන්න පුළුවන්. එතෙන්ද තමයි ඔය භෞතික විද්‍යාවද ඉර වෙලා තියෙන තැන ඔතන කොහොමද මේක වෙන්නේ කියන එක කිසිම දේනාසික තීන්දුවද මොකද්ද කියන වාසිය තමයි අද තියෙන්නේ. නමුත් සර්වඥාන්සේකට පෙන්නලා දීලා තියෙනවා මේක විය හැක්කක් නක්. මේ තියෙන ශක්ති පුංජය E mc2 කියලා ඔය අයින්ස්ටයින් හොයාගත්ත මූලධර්මයේ ශක්තිය ඝනත්වයේ වස්තුවේ බලයේ අතර සමතත් සම මේ සම්පතතාවයක් තියෙනවා. දැන් සංවර්ධනය කියනවා මේක යමක් තියෙනවා වස්තුවක් කිව්වට ඕක ඇතුළේ තියෙන ශක්ති ටිකක් විතරයි. ඒකේ ඥාන ගතියක් පිළිම ගතියක් නැහැ. හොඳක් නරකක් නැහැ. හරි වැරද්දක් නැහැ. නමුත් ඒක අපේ තියෙන මොඩකම නිසා අපි ඒක පාටිකල් එකකට පත් වුණාට පස්සේ ඉස්ත්‍රියාව ලද්දාපට මරණකම ඉස්ත්‍රියාවමයි කියලා අපි ඒකට ලේබල් කරනවා. පුරුෂයා පුරුෂයාමයි. හොඳ දේ හොඳමයි. නරක නම් නරකමයි. හතුර හතුරමයි කියන. නමුත් සර්වඥයන් කියනවා මේක හැදිලා තියෙන ඕන දෙයක් වලට වෙනස් වෙන්න පුළුවන් ශක්තිය වලින්. එහෙනම් කොහොමද මේකට ඔය ලේබල් එක එල්ලන්නේ? කොහොමද ස්ත්‍රියව ස්ත්‍රියක් වෙන්නේ? කොහොමද හොඳ හොඳම වෙන්නේ? අනේ එතෙන්ට යනකොට තමයි මේ රූප නිසා නාම නාමසිකා රූප පහළ වෙන්නේ මේ ගොරෝසු තැන් බලනකොට පේනවා. ඒක දිගේ ඇතුළට ගියාට පස්සේ අපි මේ අවුලලා ඉන්න රාමුව අපි බදාගෙන තියෙන මේ eh, values එහෙම නැත්නම් අපි මනින ඇති තනි කරන අපි ආවෝ සංස්කෘතියට ආවෙනික දෙයක් මිසක් අපේ මූලික ගතියක් නෙවෙයි. අපේ ඉන්ට්‍රින්සික් කැරක්ටරයක් නෙවෙයි. අපි හැදිච්ච පරිසරයේ හැටියට අපි මේ වස්තු මේ විදිහට මනිනවා. ඉතින් ඒකට හොඳ දොරවිරුත් වීමක්, කවුලෙවත් කර දීමක් ඔය නාම රූප නිසාමයි නාම රූප හලෙන්නේ කියලා බලනකොට පේන්න පටන් ගන්නවා ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන් මේ ලෝකේ කිසිම නෑ නාම රූප ධර්ම වල කාටවත් වග වෙන ගැටියක් නැහැ. කාටවත් කාගවත් න්‍යායකට නෙමෙයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. අපි ඒගොල්ලෝ න්‍යාය හදලා මේක මගේ කියන්න හදුවට ඒගොල්ලෝ එහෙම ආණ්ඩුවට කරන්න පුළුවන් જાතියන්නේ. අපිට එකක් පුළුවන්. ඒගොල්ලෝ එහෙම න්‍යායක් නැහැ. නිතර වෙනස් වෙන සුළු බව න්‍යායක් කරගන්න පුළුවන්. මේ වගේ තියෙන නිතර වෙනස් වෙන සුළු බව කියලා සර්වඥයන් සඳහන් කරා සබ්බේ සංඛාරා අනිච්චා. එසහා රූපයකට හේතු වෙන්නේ නාම රූපමයි. නාමයකට හේතුනේ නාම රූපමයි කියලා එක බල බල යනකොට ඒ වස්තුන් අතර තියෙන මේ කිසිම වග වෙන්නේ නැතුව වීලජ්ජාවක් නැතුව අරක මේකට මේකේකට මාරු වෙනවා දකිනකොට එකයි ඉතුරු වෙන්නේ. මේවා අනිත්‍යයි. ඒ වගේ කිසිම නිත්‍යතාවයක්. මේක දැකීම දේවල් මේ විදිහට එකින් එකට මාරු වෙනවා දකින එක දුක්ඛක්මයි කියලා සර්වඥාන්සේ පැහැදිලිම සරල බීජ ගණිතමය සමීකරණයක් වෙනවා යමක් වෙනස් වෙන සුණන් දුකයි. ආර්ය විවාහයේ හැටියට යමක් වෙනස් වෙන සුණන් දුකක්. ඒ නිසා අපි හොයන්න ඕනේ දැන් අපිට එන දුක දේවල් වෙනස් වීම නිසා ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියලා කෙනෙක් තියන්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා සැප හොයන කෙනා හොයන්න තියෙන්නේ නොවෙනස් වෙන දෙයක්. වෙනස් වෙන්නේ නැති දෙයක්. ඒකට භෞතික වශයෙන් පෙන්වන්න පුළුවන් මේ පඨ වියාපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන් වැඩ කරන්නේ අවකාශයේ. අතරමා භූතයන් වල යමක් තිබුණට අවකාශයේ යමක් නැහැ. ඒකට කියනවා නාස්තික මේ ප්‍රත්‍යක්ෂය. ඒ නිසා ඒක වෙනස් වෙනවා. අවකාශයේ යමක් නැති නිසා වෙනස් වෙනවා. ඒ නිසා අවකාශයේ නිවනට ඕම ලබනවා. අපි කරන්නේ මේ පඨවි ආපෝ තේජෝ කියන ඒ ගොරෝසු ද්‍රව්‍ය හොඳට කම්පන චංචල වෙනකොට යාගේ ලක්ෂණ පේනවා. ඒක තල්පත් වීගෙන එනකොට ඒව නිකන් නැති තත්ත්වයකටපත් වෙනවා අවකාශය බවටපත් වෙනවා වගේ. ඒ වගේ තමයි නාම ධර්මත් කම්පණ වෙන අර ඉස්සල ප්‍රශ්නෝගේ අවුල් පාද වෙන හිතක් කියනකොට ඒක ආબોධ කරන්න බෑ. ඒක තැම්පත් වෙනකොට නාම ධර්මයන්ගේ අභවයේ ප්‍රඥප්තිය වෙන නිවන ප්‍රකට වෙන පටන් ගන්නවා. ඒ ඇවිසෙන තාක්කල් නිවන ප්‍රකට වෙනවා. හරියට මේ පටිඝාකෝතේජ ප්‍රකට තාක්කල් අවකාශය ප්‍රකට නෑ වගේ. උදාහරණයක් විදිහට අපි රැට ආකාශය බැලුවොත් හොඳට පායලා තියෙන තරු පේනවා. අපිට කවදාකවත් අවකාශය දෙන්නේ නැහැ. විචාර කියලා වැළුවේ නැත්නම් අපි කියන්නේ අර තරුව ලොකුයි මේ තරුව පොඩි අරක උතුරු තරුව මේක දකුණු තරුව කියලා. නමුත් අපි රේඛයක් තියනවා කියලා හිතමු තරු ටික ඔක්කොම එකතු කරලා එකතු කරලා බලන්න ආකාශය එකතු කරලා 105ක්වත් වහන්නේ නැතරුව. 99%ක්ම තියෙන ආකාශය නෝ අවුරුදු ගානක් ආකාශය දිහා බලන්න අපිට ආකාශය කියන්නේ අවකාශය තමයි. මේක දකින්නේ අපි අපි දකින්නේ අර දිලිසෙල ටික විතරයි. ආස්තිකත්වය විතරයි දකින්න රූප ධර්ම විතරයි දකින්න. නමුත් බැලිය බැලීමට මේ පෙන්වන්නට මුළු අවකාශයේ තියෙන හැටික් තියෙන්නේ හිස්තන. අපි අපේ ඇහැ ඒවට ගොදුරු කරලා අපි ඒවට පුරුදු කරගන්න. ඒ නිසා මේ සම්බන්ධතාවයෙන් දකින්නට පේනවා මේ නැති දෙයකින් ඇති දෙයක් මවලා පෙන්නලා තියෙන ඇති දෙයෙන් සම්පූර්ණ මේක හදාගෙන ලෝකයක් ඒක නැක ගන්න අපි මේ ළඟට දැඟලිලා වුණාට මේකේ තියෙන හිස් දෙයක්. මේකේ තියෙන කොම්බේ විතරයි. එන කාච රෝම් පිටිනක් වගේ එකක් මේකේ තියෙන්නේ. ඕකේම ආලවට්ටම් වඩන්න දෙයක් නැහැ කියලා තේරෙනවා හැම නාම රූප ධර්මයක්ම හේතු වෙලා තියෙන නාම රූප. ඒව කිසිම වර්ග විභාගයකින් තොරව එහාට මෙහාට මාරු වෙනවා. ඒ නිසා අපි රක්ෂණ සාතික ලිව්වට, ඉදන් ඔප්පු ලිව්වට, වැට කියන මේ ඉස්තාවර කරන ගැණු ඔය මේ නොතාරිස් දාලා දාලා කිව්වට එක එකක් ඉතුරුලා නැහැ මේ තාක නොතාරිසත් එක්කම ගියේ. සුනාමියට ගියාම කියනවා මේ කොහෙද අම්පාර පැත්තේ ගමක අපි නෑදෑයෝ ඉඳලා දෙන එක මට ආරංචි වෙනවා. ඒ ගමේ මුළු ගමක් ගිහිල්ලා ග්‍රාම සේවකක් ගිහිල්ලා ග්‍රාම සේවකේ මරණ සටහන් කරන පොතක් ගිහිල්ලා. දැන් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව සටහන් කරන දෙයක්වත් නැහැ මැරිච්ච ගාන නැත්නම් ග්‍රාම සේවකක් නැ පොතක් නැහැ. ඉතින් එහෙව් එකේ අපි මේ මරණ සාතිකේ ධ්‍යාන ජන ගාන හදාගෙන මෙච්චරක් හිටියා මෙච්චරක් වගේ කියලා ගණන් කරුවද එතන ගියාම තනි කර අර බ්ලැක් හෝල් එකක් තියෙන්නේ. ඒක හරහා ගිය කවුරක්වත් නැහැ. දැන් අපෙන් දැන් ඇහුවොත් කියනවා කෝටි 600ක් මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා කියනවා. මොකද මොන අම්මා තාත්තා කිව්වද කියනවාද කියලා වටන් තේරෙන්නේ. කොහොමද කියන්නේ? ඉතින් ඔය දන්නේ නැහැ කියලා කිව්වට ලැජ්ජාවක් යන්නේ. ඔය දන්නේ නැහැ කියලා කියන්නේ බොරුව. ආතලියෝ චර්ච් එකට හරි පොලිටිෂියන් කෙනෙකුට හරි ඕන ඉලක්කමක් උදන් දීලා. කිසිසේත්ම සත්‍ය වෙන්න බෑ. සත්‍ය වෙන්න බෑ කියලා විතරක් නම් කියයි. මේ සාක්‍රිය හරියට දිගපල්ල මනින්න බලනවා. දැන් ෆිසික්ස් ගන්න ඕන කෙනෙක් දකිනවානේ ඔය දිගපල්ල මනින්න කවදාකවත් ඉස්තර දෙයක් නෙවෙයි කියලා. ඒක ඕන වෙලාවක වෙනස් වෙනවා තාපේ වැඩි වෙනකොට වෙනස් වෙනවා ඕන දෙයකට වෙනස් වෙනකොට අපි ඒක හරියට රත්තරන්මයි ගියන් හරියට නූලට මැල්ලා කරලා ගන්න ඕන රත්තරන් නම් සිත්ජේති මයින් කොට වැඩි වෙනස් දුවේට කියලා මයින් කරනවා ඒකේ මේ වෙනස් වෙන සුළු ගැටියට අපි පිළිගන්නේ නැති වෙච්චාම තමයි රණ්ඩු දබර. ඒ කියන්නේ දැඩි මතයට හරි වෙන්නේ. වෙනස් වෙන සුළු දේවල් බව දන්නවනම් එච්චරම ටෙන්ෂන් එකක් ගන්නෑ. ඕනි දෙයක් ඔය වෙච්චාවයි කියලා ඉන්නේ. ඒක තමයි අර නාම රූප ධර්ම අතර රූප ධර්මයකට නාම හේතුවක් වෙන්න පුළුවන්, රූප හේතුවක් වෙන්න පුළුවන් කියලා පිළිගන්න තරමට දැකගත්තොත් ඒ පරිසංශයේ විස්තර කරනකොට කියනවා අපි සක්මන් කරනවා අවුවේ. සක්මන් කරනකොට අපිට සූර්යාගේ බාහිර ලෝකයේ තියෙන උණුසුම තේජෝ ධාතුව වැටෙනවා. වැටිලා ගියන් පස්සේ ඇතුළෙම තේජෝ ධාතුව නැගිනවා. එතකොට අපිට හිතෙනවා චේතනාවක් පහළ වෙනවා අර හේවනට යන්න නැත්තම් කියලා. නාම ධර්මයක් පහළ වෙනවා මේ රූප ධර්ම නිසා මේක උණුසුමයි වෙහෙසයි මට හේවනට යන්න ලැබෙනවා. එතකොට අපේ ශරීරයේ ඒ අණුව හේවනට අපිව ගෙනියනවා. හේවනට ගියාට පස්සේ ආයෙ අර සීතල ගැටේනවා. ඉතින් මේ වැඩ පිළිවෙල ඉස්සර රූප ධර්මයක් හේතු වෙලා රූප ධර්ම නිසා චේතනා නම් වූ නාම ධර්මයක් පහළ කරලා ඒ චේතනාව චිත්තකිදී වායෝ ධාතුව මෙහෙवला අපි හේවනකට අරගෙන යනවා. අරගෙන ගියාට පස්සේ ආයසරයක් රූප ධර්ම නිසා රූප ධර්ම පහළ වෙලා මේ දෙය අතර පුදුමාකාර ඉන්ටර්චේන්ජ් එකක් එකිනෙක එකිනෙක පටලවගෙන යන ගමනක් මේකේ පේන්න තියෙනවා. එතකොට මේක මේ විදායක දෙවි කෙනෙක්ගෙන් වෙච්ච දෙයක්වත් නැත්නම් මේ මමයාගේ ඇතුළේ ඉන්න ජීවාත්මේ සැප කරන්න කරන දෙයක්වත් නෙවෙයි ඒ උණුසුමේ ඉන්නකොට හිමකට යන්න හිතන ගතියක් තියෙනවා ඒක ස්ත්‍රී ගතියක්වත් පුරුෂ ගතියක්වත් දෙයියන්ගේ තීතුවක්වත් නෙවෙයි අනිත් වගේ දේවල් අතර තියෙන අන්තර් සම්බන්ධතාව දැකීම තමයි ඔය නැත්නම් පටිච්ච සමුප්පාදයට අදාළ මූල දැනුම ලැබීම තමයි ඔය කියන පච්ච පරිග්‍රහණයේදී සිද්ධ වෙන්නේ. කොහොමද මම දන්නවා ඔක ඔය මමත් ඒ පඬිතේ වගේ කියන්නේ කියන මම මේ සියල්ල දැනගෙන කරුවත් වෙලා කියනවා නෙවෙයි ඒ පොත්වල තමයි මාත් කියන්නේ. ඒ වගේම තමයි ඒක තේරුම් ගන්නවා කියන එකත් ඔය හිතන තරම් ලේසි නෑ. තේරුම් ගන්න යන්නකොටම වෙන්නේ වර්ධනය. මේවා කල්පනා කරලා ඉවර භාවනා කරන්න ගියාම භාවනා කරෙන්නේ නැහැ. එදැයි මේ නාම රූප වල භාවනා කරන්නේ. හුස්ම ගන්නවත් බැරි. දැන් අනිවාර්යයෙන් නිකන් සාමාන්‍ය මේ ඒ දන්නේ බල්ලන්ට යන්න පුළුවන් පන්දිතෙන්ට යන්න බෑ. ඒක මේව දැනගත්තොත් සමහරුන්ට වෙනද කරන බහනාවක් කරගන්න බැහැ. ඒ නිසා මේ නිකන් අර මේ ඕන නැති විදිහට මූල ධර්ම ඉදිරියට දාගත්තාම සමහරුන් හිතනවා මට අල්ලන්නේ මේ භාවනාවට හරියන්නේ නැහැ කියලා අමතක වෙනවා. ඒක සෝපාකාර අවුරුදු 7 දී මොකක්වත් නැතුව වැඩි කරගත්තා. මේක ආධාර වෙන තාක්කල් පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් මේක අනිවාර්යෙන් බලන්න අවශ්‍යයි කියලා ඒක අත්‍යවශ්‍ය දෙයක් නෑ. මේක සාමාන්‍ය මූලධර්ම ධර්ම තියෙන නමුත් අර අපි හැදිලා තියෙන දැන් අර මේ ශාස්ත්‍රීය ක්‍රමයේනේ ශිල්පයක් දැනගෙන විෂයක් දැනගෙන යන ක්‍රමය නිසා සමහරවිට මේක උදව් වෙනවා. හැමෝටම වෙන්නේ. Thank you. සිය සංකල්පයන් ආයන් සාධාරණ ඉඳලා සිය ඉන්දමියේ ඉස්සරහම දැන් ආයන් සාධාරණයේ සම්මානයේදී ගොඩක් දුරට නම් වූ ජීවිතයේ අපි එතනදී සතිය පිට වෙන්නේදී නාම රූප වශයෙන් නැත්නම් ආහාරය පරිපූර්ණ වන කාර්යවලදී නෑ ඒ ප්‍රශ්නේ මේ මහන්න පුළුවන් ආහාර ගැනීම සමත සමත භාවනාද විපස්සනා භාවනාද සමත භාවනා නම් පටික්කුල මනසකාර විපස්සනා නම් ධාතු මනසකාර ඒ කියන්නේ මේ නාම රූප පරිච්ඡේද වශයෙන් අපි මේ විතර කරන යන්නේ විපස්සනා සම්මාදිට්ඨිය ඒක පටික්කුල මනසකාරය නෙමෙයි ඒක සමත ටෙක්නික් එකක් මේ අපි කරන්නේ විපස්සනා කරන කෙනෙකුට යථාභූත ඥානය වැටහෙන්නේ කියලා අරකට හැකියාවක් තියෙනවා පොතේ එහෙම නම් හිතන්න ඕන ආහාර ගන්නකොට රසයක් දැනෙනකොට ඒ දැනනාම රූපේ පැටිකුල වශයෙන් බලනකොට මේ රසය සම කිචිකමක් ඇති කරනවා කිචිකම නිසා තණ්හා පහළ වෙනවා තණ්හා නිසා සංසාරට කෙලෙස් උපදවනවා ඉතින් මතු මතේ කකා කකා අනේකම තමයි තියෙන්නේ විදර්ශනා කරනකොට දිවට රසයක් තිබ්බේ නැතුව දිවට රස බලන්න බෑ. එනිසා දිවට මේ දිවේ තියෙන රසනහර වලට රසයක් ගැටෙන්න ඕනේ දිවට සංනිවේදනයක් යවන්න මොලේට. ඒ නිසා මේ වෙලාවේ රස තියෙනකොට මේ ඇඹුල්, මේ පැණි, මේ මේ පැංගිරි රස, මේ ලුණු රස කියලා වෙන්ගෙන් වශයෙන් අඳුර ගන්න පුළුවන් ගතියක් දිවට තියෙනවා. ඒ දෙ වෙන්නේ දුවේ තියෙන රසනහරයත් ආහාරත් කියන දෙක එකට ගැටීම නිසා. එතකොටම අපි වටපිට කල්පනා කරලා හිටියොත් අපිට කල්පනා මේ ආහාර රසය තේරෙන්නේ නැහැ. සියලු කල්පනාතු ආහාරයටම රස ආහාර රස බලන ජීව විඥානයක් පහළ වෙලා තියෙනවා. ඒකෝ තමයි අපිට මතකයට යන්නේ. ඒක අපේ අත්දැකීමක් බවට පත් වෙනවා. ඒකෝට මේ රූප ධර්ම දෙකක් නිසා දිවේ තියෙන රසනහරක් රස ආහාරක් කියන රූප ධර්ම දෙක නිසා මේ ජීවා විඥානයක් පාන මම ඒ වෙලාවේ එහෙන් රූප බලනවා නෙවෙයි. අනේ සද්ධා නෙවෙයි දිවේ දැන් හිත තියෙන්නේ කියලා. නැත්නම් මෙනෙහි කරන හිත ඒකට රසටම යොමු වෙලා තියෙනවා. වෙන දෙයක් බල බල හිතුවොත් රස විස්තර කරගන්න බැරි වෙනවා. නිසා හැම සිද්ධියකම මේ වගේ ආස්වාද ප්‍රසවාසයේදී දේවල් වෙනකොට දකින්නා වගේ මේක ద్వාරය මේක ආරම්භණය මේක තදුවපන්නේ කියලා strike element base element ignition element කියලා ඒ තුන වැඩ කරන්නේ නැති කිසිම තැනක් නැහැ අත්දැකීමකට ඒ තුන වෙන් කරගන්න එකයි මේ කරන්නේ ඔය අවුලට ගියොත් මම රස බලනවා මම මම කැමති මිරිස් රසටයි මම කැමති පැණි රසට මේකේ මිලුණු මදි කියලා අපි ඒකත් එක්ක හැඟුම් පාර කරගන්නවා. දැන් මෙතන කරන්නේ හැඟුම් පාර කරන නෙවෙයි. රස බැලීමේ යාන්ත්‍රණය, රස බැලීමේ ක්‍රියාවලියට හිත දාලා. ආහාර ගන්න වෙලාවේදී මේක හිත වෙන්නේ. ඒකේ අස්පනා අපිට වෙද්දිම මේ තමයි රසය. දැන් මේ රස ආහාරයක් මෙතන වැටුණාට මෙතන රස දැනෙන්නේ ජීවිතම වැටෙන්නේ නැහැ. ජීවිතේ වෙන තැන් වලට වැටුණාට පැණි රස වෙන තැන් වලට දාන්න බෑ. නිසා දිගටම වැඩෙන්න ඕනේ. මේ වෙලාවේ හිතත් එතන තියෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් රස වැටෙනවා කිය. එතන තියෙනවා ඉතින් අර රසට ගිජු භාවය આવොත් මේක බලන්න බෑ. කෑම කන භාවයේ කෑම කෑමේ තියෙන යන්ත්‍රය. යන්ත්‍රනේ වැඩක් කියනවනම් මෙන්න මෙහෙම කියයි. චිත්‍රපටියක් බලන වෙලාවක නිදර්ශනයක් අපි රිදී තිරේ දිහා බලන්නේ. ඒ රිදී තිරේට ආලෝක ධාරා ගන්න වැටුණාට පස්සේ ඒක මිනිස්සු දඟලනවා. ගස්කොලන් හෙල්ලෙනවා. ඒ නිසා අපිට පේනවා රිදී තිරේ Tamanට 3D කරලා පේන්න. දැන් නැත්තම් සාමාන්‍ය පේන්නේ. එහෙම පේනලා බලන්න කිව්වොත් චිත්‍රපට ශාලාවක තමයි මොකක් පේන්නේ? අර මිනිස්සු සිගරට් බොන දුමට අර ආලෝක ධාරාව වැඩිච්චාම 3D තිරේ ප්‍රොජෙක්ටරත් අතර බීම් එක පේනවනේ. තේරෙනවද? ඒ බීම් එකෙත් අර වර්ණ සතහන තියෙනවා. නමුත් මිනිස්සු ගෑනු නැහැ. ඒ දුමේ වැටලා තියෙන මේකේ වර්ණ නම් කළු සුදු නම් ඒව ඔක්කොම මායාවක්යක් වෙනවා තිරේ වැටෙනවා තරම් ශාප් නැහැ. නිසා අපිට ඇඟිව ගන්න පුළුවන් මේ ආලෝක කදම්බේ තමයි තිරේ වැටුණාට පස්සේ මෙතන පේන්නේ. නමුත් ඒකෙදි අපිට ඥාන පිළිමේ හරි වැරදි ගහක් මලක් හඳුනන්න බෑ. නමුත් ඒකේ තියෙන අර තිරේ වැටිච්චාම ඥාන පිළිමේ ඇති කිරීමේ ශක්තිය. ඊට පස්සේ මේ පස්සට ගියොත් එහෙම ප්‍රොජෙක්ට් එකේ හරියට අංගලස් හතරක් අංගලක් තමයි වර්ණවත් වෙලා. ඒකෙත් පේනවා නලියනවා නලියනවා ගැටි. ඒක පිටිපස්සේ තියෙන මොකද්ද සෙලෝ ටේප් එක. මොකද්ද සෙලුලොයිඩ්. සෙලුලොයිඩ් එක තමයි මේකේ තේරම ටික තියෙන්නේ. සෙලුලොයිඩ් පිටිපස්සේ තියෙන තන්නේ කර සුදු ආලෝකයක්. ඒ ආලෝකය ඇති වෙන්නේ ස්පාර්ක් වෙලා කැතෝඩ්ස් ඉලෙක්ට්‍රෝන්ස් දෙක අතර ස්පාර්ක් වෙනවා. ඒකට අපි යම් වෙලාවක චිත්තපටි යන කතාවේ ශෝකාන්තය සුඛාන්තය බලන වෙනුවට මේවා බල බල හිටියොත් අපිට චිත්තපටි බලන්න බෑ. අනිවාර්යයෙන්ම බෑ. නිසා කටත් අරගෙන චිත්තපටි දිහා බලන ප්‍රොජෙක්ට් එක ඕන සෙල්ලමක් කරපුවාට ස්පීඩ් එක වෙනස් වෙනවා ලයිට් යන්න එපා. මොකක්වත් දෙන්න ඕනේ මේක පොඩ්ඩක් බලා ගන්න ඕනේ කියලා අපි මේකට මත් උනොත් යාන්ත්‍රණය දැක්කම සම්පූර්ණයෙන් පාවා දෙනවා. යාන්ත්‍රණය බලන්න මට උනේ අපිට ෆිසික්ස් මාස්ටර් කිව්වා පිච්චර් බලනකොට ගැලරියට යන්න එපා මිනිස්සුනේ මැදේ කරලා පොඩ්ඩක් ඔය යාන්ත්‍රණය බලාපල්ලා කියන. ඒකල එයා පෙන්ලා දුන්නා ප්‍රොජෙක්ට් එකක් වැඩ කරන හැටි. ඊට පස්සේ දවසේ පිච්චර් එක බලන්න ගියාට හොඳ පිච්චර් තමයි බලන්න ගියේ. පිච්චර් එක පේන්නේ නැහැ. ඒ මොකද මේ යාන්ත්‍රණය පේනවා. යාන්ත්‍රණය බැලුවොත් අතට සංඥා නැති වෙනවා. චිත්‍රපටිය බලන යාන්ත්‍රනේ ප්‍රොජෙක්ටර් යාන්ත්‍රනේ උටටදී හරීම ඒ ප්‍රතික්‍රියා ගන්න කෙනෙකුට නම් ওই බුදු දානහාන්සයාව ප්‍රබසර මිදම් චිත්ත වික්‍රේ චිත්තං කියන මොකක්ද කියලා තේරෙනවා. ප්‍රබසර හිත තමයි ඇතුළේ ස්පාක් එක. හැම වෙලාවම ප්‍රබසර. මොකද ඒක වර්ණ ගන්න සෙලුලොයිඩ් එකක් තියෙනවා. සෙලුලොයිඩ් තමයි උපක්ලේශය. ඒ උපක්ලේශය මේ වර්ණාලෝකේ පෙරිච්ච ගම ඒක ඥාන වේදින ස්ථී රූප වෙනවා. ඉතින් අපි ඒකට කට දැම්මොත් කටාප කර වර්ණාලෝකේ අර ප්‍රබසර හිත අඳුර ගන්න වෙලාවක් නැහැ. මොකද එක වෙලාවට එකයි කරන්න පුළුවන්. ඒ නිසා අපි චිත්‍රපටි බලන්න ඕනේ. චිත්‍රපටි බලනකොට පෙන්වන්න ඕනේ මෙතන තන්නේ කරන ආයාවක් තියෙන. සල්ලි දීලා කන කැමරක් තියෙන්නේ. ඒ පෙන්නන තිරේ මේ රූප එකකවත් ඥාන පිළිම කවුරක්වත් නැහැ නිකන් වර්ණ සකහම ගයක් තියෙන්නේ. අපි තමයි ඒවා හදා ගන්නවා මේ ගැල්ල මේ කොල්ලා මේ දුෂ්ටයා මේ ප්‍රේම ගීතයක් මේ ශෝක ගීතයක් මේ මරණයක් මේ ඉතින් ටික හදාගෙන හරි ලස්සනට කියනවා ඒක නම් මේ ශෝකාන්ත චිත්තපටය මේක නම් සුඛාන්ත චිත්තපටයක් කියන්නේ නමුත් අර අන්තිම වෙන ස්පාක් එකෙන් අහුවොත් මේ ප්‍රොජෙක්ට් එකේ ඔබ ශෝකාන්තද දුක්ඛාන්තද කියලා නියේ මොඩයක් කියන්නේ බුදුහාමර කියන්නේ ඔය එළිය විකාරේ බලන වෙනකොට ඔබ ඇතුලේ තියෙන ප්‍රබාසර හිත දිහා බලපන් මේ මොන විකාරයකටද 760 වෙනස නම් ගැලදීප දැන් කියන්නේ නැද්ද කියලා මම දන්නේ සල්ලි දීලා මොනවද බලන්නේ මෙච්චරයි ඔය නාම රූප පරිච්ඡේදයන් ගැන මහා ලොකු මේකක් නෙවෙයි අර ඇතුලේම තියෙන ප්‍රබාසරය කිසිම දෙයකින් කවදාකවත් කැඩෙන්නේ නැහැ ඒක ඒකාන්තව දිදුලන සදාතනික ප්‍රබාසරයක් තියෙනවා ඒකේ බලන්න දෙන්නේ ඒක බලන්න තියෙනවා නම් අර සෙලුලොයිඩ් එක නැතුව ත්‍රිචිත්‍රයේ ලස්සන කොටුව සුදු පාට වෙන්න ඇරියොත් ඒක හරිය නික්ලේශී. කිසිම කෙලෙසයක් නැහැ අපිට වැඩිපුර ගන්නක් ගන්නවා කිව්වොත් එහෙම කවුරු හයිද විතර කරලා. නිසා අපි කැමැති කෙලෙස් වලට. අපි කැමැති මේ වර්ණ ගැනීම. අපි කැමැති අපි රවට්ට ගන්නවා. ඒක තමයි අපි මේ ඔක්කොම නෑද හදාන, සල්ලි කියලා જાතියක් හදාන, ඉතින් මේ సౌందර්යයක් හදාන, කලාවක් හදාන. ඉතින් ඒකම ගත කරනවා. බුදුරජාණන් කියනවා උඹලා ඉන්නේ මර විකාර හීනෙක. ඕක කර්මවා කළා ඕකට හේතු වෙන ප්‍රභාසර ආලෝකයේ බලමුද සුන්දරට තේරෙයි. ඒකේ කෙලසිල්ලක් වගේ. ප්‍රභාසර ආලෝකයේ කෙලසිල්ලක් තමයි කළු සුදු වලට වැඩි කෙලසිල්ලක් වර්ණ රූපේ කියන්නේ. මොකද වර්ණ රූපේ වඩා සිත් ගන්නාසුලි. ඒකට ගිය ගමන් මේ සම්පූර්ණ චිත්‍රය වගේ. ඒ නිසා රූපයක් දකිනකොට ඒ ප්‍රතික්‍රියේ සෙල්ලම සිද්ධ වෙන්නේ. බුදුරජාණන් කියනවා ආපස්සට හැරිලා ලෝක ප්‍රභාවට ඵලයක්. චිත්‍රපටි අධ්‍යක්ෂක කියන ඕක අමතක කරලා මේ පැත්තට බලන්න කියනවා. ඒකම චිත්‍රපටි දුන්න අතර බලපන්. ඔය ආකල්ප ස්ත්‍රීත්වයි.